පස්වන පරිච්ඡේදය නිබ්බිදානු පස්සනාව නිබ්බිදානු පස්සනං භාවෙන්තෝ නන්දිං පජහති නිබ්බිදානු පස්සනාව වඩන්නා නන්දිය දුරු කරයි නිබ්බිදා හෙවත් නිර්වේද යන පදයෙන් කලකිරීම යන අදහස කියවෙයි විදර්ශනාවේදී මේ කලකිරීම හෙවත් නිබ්බිදාව පහළවන්නේ සංස්කාර නොහොත් පංචස්කන්ධ ධර්මයන් පිළිබඳවයි. සංස්කාරයන්ගේ යථා ස්වභාවය විදසුන් නුවණින් පසක් වන විට එතෙක් ඒවා සම්බන්ධ කොටගෙන සිතෙහි බලපැවැත් වූ ප්‍රීතිසහගත තෘෂ්ණාව හෙවත් නන්දිය යටපත් වී නිබ්බිදාව මතුවේ. මෙය තේරුම් ගැනීම සඳහා කදිම උපමාවක් බුදුරජාණන් වහන්සේ විසින් මාගන්ධිය පරිබ්‍රාජකයාට දේශනා කරන ලදී. එය කෙටියෙන් මෙසේ. උපතින්ම හටගත් ආබාධයකින් දැස් අන්ධ වූ මිනිසෙකුට සුදු පාට වස්ත්‍රය ලස්සනයි, පිරිසිදුයි, ප්‍රසන්නයි යන කතාව අසන්නට ලැබෙයි. ඒ අනුව තමාටත් සුදු වස්ත්‍රයක් ලබා ගැනීම පිණිස සොයයි. මේවත් මේ බව දැනගත් එක් තැනැත්තෙක් තෙල් දැලි තැවරුණු ගොරෝසු කළු රෙදි කඩක් ගෙනවොත් ඔහුට දී මිත්‍රය මේ ඒ කියන සුදු වස්ත්‍රයේයි මේ ප්‍රසන්නයි, හොඳයි, හැඩයි, පිරිසිදුයි. මේ ඇඳ ගන්න, පෙරව ගන්න. මේ නොබේ తත්වය බොහෝ උසස් වෙනවා. යයි වර්ණනා කරයි. අන්දයා මහත් සතුටින් එය පිළිගෙන තණ්හාවෙන් මානෙන් යුක්තව හඳී පෙරවයි. පසු කලෙක ඔහුගේ නෑයෝ හා හිතවත්තු එක්ව අක්ෂිශල්්‍ය වෛද්‍යවරයෙකු වෙත මොහු ඉදිරිපත් කරයි. වෛද්‍යවරයාගේ පිළියම් ක්‍රියාවේ යෙදවීමෙන් ඇසේ පෙනීම මතුවෙයි. දර්ශන ශක්තියද ඇසෙන් තම ආදරණීය වස්තුව වූ වස්ත්‍රය දෙස බලන කල මේ මිනිසා ඇත්ත තේරුම් ගනී. වස්ත්‍රය ගැන තිබූ ආසාව දුරු කරමින් කලකිරීමට පත්වෙයි. මෙතෙක් කලක් තමා රැවටී සිටි බව වටහා ගනී. මෙසේම විදර්ශනා ප්‍රඥාව නම් ඇස පාදාගත් යෝගාවචරයා පංචස්කන්ධයාගේ ඇති తතු දැක තමා මෙතෙක් මුලා වී සිටි බව අවබෝධ කරගනී. සියලු සංස්කාරණ පිළිබඳ ආස්වාදය වියලවා දමමින් නිබ්බිදාවෙහිම පිහිටයි. විදර්ශනාවේදී නිබ්බිදාව මතුවන ආකාරය පෙළෙහි නොඑක් අයුරින් දේශනා කොට තිබේ. ඉන් මූලික උදාහරණ කීපයක් පිළිබඳව දැන් අවධානය යොමු කරමු. 1. මහණෙනි රූපය අනිත්‍යයි. වේදනාව අනිත්‍යයි. සංඥාව අනිත්‍යයි. සංඛාර අනිත්‍යයි. විඥාණය අනිත්‍යයි. මෙසේ විදසුන් නුවණින් දක්නා දහමදත් ආර්ය ශ්‍රාවකයා රූපේහිද කලකිරෙයි. වේදනාවෙහි කලකිරෙයි. සංඥාවෙහි කලකිරෙයි. සංඛාරයන්හි කලකිරෙයි. විඥාණයන්හි කලකිරෙයි. දුක්ඛ හා අනාත්ත ලක්ෂණ මුල් කොටගත් මෙවැනිම දේශනා මීට අනතුරුව පෙළෙහි දක්වා ඇත. 2. මහණෙනි රූපය අනිච්චය. යමක් අනිච්ච නම් එය දුකය. යමක් දුක නම් එය අනත්තය. යමක් අනාත්ම නම් එය මාගේ නොවේ. එය මම නොවේ. එය මගේ ආත්මය නොවේ යයි මෙසේ ඇති හැටියෙන් මනා විදසුන් නුවණින් දැක්ක යුතුය. වේදනාව අනිච්චය පෙය්‍යාල සංඥාව අනිච්චය පෙය්‍යාල සංඛාර අනිච්චය පෙය්‍යාල විඥානය අනිච්චය පෙය්‍යාල මෙසේ එය ඇති හැටියෙන් මනා නුවණින් දැකිය යුතුය මහණෙනි මෙසේ දක්නා සුතවත් ආර්ය ශ්‍රාවකයා රූපේහි කලකිරෙයි වේදනාවේහි කලකිරෙයි සංඥාවෙහි කලකිරෙයි සංඛාරයන්හි කලකිරෙයි විඥානයන්හි කලකිරෙයි අනිත්‍ය ලක්ෂණය නැතිව දුක්ඛ හා අනාත්ම ලක්ෂණ පමණක් සඳහන් වන්නා වූද අනිත්‍ය දුක්ඛ ලක්ෂණ දෙකම නැතිව අනාත්ම ලක්ෂණය පමණක් සඳහන් වන්නා වූද මේ ආකාරයේම දේශනා මීට පසුව පෙළෙහි දක්වා තිබේ. 3. මහණෙනි අතීත අනාගත රූපය අනිත්‍යයි. වර්තමාන රූපයාගේ අනිත්‍යතාව ගැන කවර කතාද? අනිත්‍යමයි. මහණෙනි මෙසේ දක්නා සුතවත් ආර්ය ශ්‍රාවකයා අතීත රූපේහි අපේක්ෂා රහිත වෙයි. අනාගත රූපය නොපතයි. වර්තමාන රූපයාගේ කලකිරීම පිණිස නොඇලීම පිණිස Nirodha පිණිස පිළිපන්නේ වෙයි. අතීත අනාගත වේදනාව අනිත්‍යයි. පෙයාල. අතීත අනාගත සංඥාව අනිත්‍යයි. පෙයාල. අතීත අනාගත විඥානය අනිත්‍යයි. වර්තමාන විඥානයාගේ නිර්වේදය පිණිස විරාගය පිණිස නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි. පෙය්‍යාල. පිළිවෙලින් දුක්ඛ අනාත්ම ලක්ෂණය මුල් කොටගත් දේශනාද මෙවදුම වෙයි. 4. මහණෙනි රූපය අනිච්චයි. රූපයාගේ ඉපදීමට යමක් හේතු වේනම් ප්‍රත්‍ය වේනම් එය අනිච්චයි. මහණෙනි අනිච්චතාව උරුම කොට උපන් රූපය කෙසේනම් නිට්ටය වන්නේද? වේදනාව අනිත්‍යයි. පෙය්‍යාල. සංඥාව අනිත්‍යයි. පෙය්‍යාල. සංස්කාර අනිත්‍යයි. පෙය්‍යාල. විඥානය අනිත්‍යයි. පෙය්‍යාල. මහණෙනි මෙසේ දක්නා දහම් ඇති දහම්දත් ආර්ය ශ්‍රාවක රූපේහි කලකිරෙයි වේදනාවේහි කලකිරෙයි සංඥාවෙහි කලකිරෙයි. සංඥාවෙහි කලකිරෙයි. සංස්කාරයන්ගේ කලකිරෙයි. විඥානයේහි කලකිරෙයි. දුක්ඛ හා අනත්ත ලක්ෂණ පිළිබඳ දේශනාද මෙසේම වෙයි. පහ. මහණෙනි, එහිලා උගත් ආර්ය ශ්‍රාවක පටිච්ච සමුප්පාදයම මනාව නුවණින් මෙනෙහි කරයි. මෙසේ මෙය මේ හේතු ඇති කලෙහි මේ ඵලය වෙයි. මෙය මේ හේතුව ඇතිවීමෙන් මෙය මේ ඵලය උපදී. මෙය මේ හේතුව ඇති නැති කලෙහි මෙය එවත් මේ ඵලය නොවේ. මේ හේතුව නිරුද්ධ වීමෙන් මේ ඵලය නැති වෙයි. එනම් අවිජ්ජා ප්‍රත්‍යයෙන් සංඛාර වෙයි. සංඛාර ප්‍රත්‍යයෙන් විඥාණය වෙයි. මේ ආකාරයෙන් පාටිච්ච සමුප්පාදයේහි ජාති ප්‍රත්‍යයෙන් ජරා මරණ, ශෝක වැළපීම්, දුක් දොම්නස් දැඩි වෙහෙස හටගනී. මෙසේ මේ හුදු දුක් රසෙහි හට ගැනීමයි. අවිජ්ජාව ඉතුරු නොකොට නිරුද්ධ කිරීමෙන් සංස්කාර නිරෝධය වෙයි යන ආකාරයෙන් ජාති නිරෝධයෙන් ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස නිරුද්ධ වෙයි ලෙස පටිච්ච සමුප්පාදය මෙනෙහි කරයි මෙසේ මේ හුදු දුක් රසෙහි නිරෝධය වෙයි මහණෙනි ඇසූ පිරු තන් ඇති ආර්ය ශ්‍රාවක මෙසේ දකින්නේයි. රූපේහි කලකිරෙයි වේදනාවෙහි කලකිරෙයි සංඥාවෙහි කලකිරෙයි සංඛාරයන්හි කලකිරෙයි විඥානයන්හිද කලකිරෙයි 6 මහණෙනි එහි සුතවත් ආර්ය ශ්‍රාවක පටිච්ච සමුප්පාදයේම මනාව නුවණින් මෙනෙහි කරයි මෙසේ මෙය ඇති කලෙහි මෙය වෙයි මේ නිරුද්ධ වීමෙන් මේ නිරුද්ධ වෙයි. මහණෙනි, සැප වේදනාවට ප්‍රත්‍ය වූ පස්සය නිසා සැප වේදනාව උපදී. ඒ පස්සයාගේම Nirodhayen ඉන් උපන් සැප වේදනාව නැති වෙයි. සංසිඳෙයි. මහණෙනි, දුක් වේදනාවට ප්‍රත්‍ය වූ පස්සය නිසා දුක් වේදනාව උපදී. ඒ පස්සයේ නැතිවීමෙන් ඉන් උපන් දුක් වේදනාව නිරුද්ධ වෙයි. සංසිඳෙයි. දුක් නො වූ සුව නො වූ මදහත් වේදනාවට ප්‍රත්‍ය වූ පස්සය නිසා මදහත් උපේක්ෂා වේදනාව උපදී. ඒ පස්සේ Nirodhen ඉන් ජනිත මදහත් වේදනාව නිරුද්ධ වෙයි සංසිඳෙයි. මහන්නි යම්සේ දඬු දෙක ගැටුම එක්වීම හේතුවෙන් උණුසුම උපදීද ඒ දරු දෙකෙහිම වෙන්වීමෙන් බැහැර කිරීමෙන් ඒ උණුසුම නිරුද්ධ වේද සංසිඳෙයිද එසේම සැප වේදනාවට ප්‍රත්‍ය වූ පස්සය නිසා සැප වේදනාව උපදී. මදහත් වේදනාව නිරුද්ධ වෙයි. පෙය්‍යාල මහණෙනි මෙසේ දක්නා උගත් ආර්ය ශ්‍රාවක පස්සේහිද කලකිරෙයි. වේදනාවෙහිද කලකිරෙයි, සංඥාවෙහිද කලකිරෙයි, සංකාරයන්හි කලකිරෙයි, විඥානයන්හි කලකිරෙයි. 7 ඇසත් රූපයත් නිසා චක්කු විඥාණය එනම් ඇස ඇසුරෙන් උපදින රූප පිළිබඳ දැනීම උපදී. ඇස රූප හා චක්කු විඥානයේ යන මේ තිදෙනාගේ එක්වීම පස්සයයි. පස්සය නිසා වේදනාව උපදී. මහණෙනි මෙසේ දක්නා දහම් ඇසු ආර්ය ශ්‍රාවක ඇසෙහි කලකිරෙයි. රූපෙහි කලකිරෙයි. චක්කු විඥානයේහි කලකිරෙයි. චක්කු සම්පස්සේහි එනම් ඇස මුල් කොට ඇතිවන චෛතසික ස්පර්ශයේහිද කලකිරෙයි. වේදනාවෙහි කලකිරෙයි. කන සද්ද හා සෝත විඥානයේ හෙවත් කන මුල් කොට පවතින ඇසීම සිදු කරන සිතද නහය ගඳ සුවඳ හා ගාන විඥානය දේව රස හා ජීවහා විඥානය කය කයේ පහස හා කාය විඥානය මනස ධර්ම හා මනෝ විඥානය පිළිබඳවද ඒ ඒ අවස්ථාවට අදාළ පස්සය හා වේදනාවද සම්බන්ධ කොටගෙන ඒ සියලු සංස්කාරයන් පිළිබඳ නිබ්බිදාව පහළවන ආකාරය මෙලෙසින්ම විස්තර කරයි. 8. රාහුලය මේ කෙසේ සිතන්නේහිද? ඇස නිට්ටයද අනිත්‍යද? වහන්ස අනිත්‍යයි. යමක් අනිත්‍ය වේ නම් ඒ දුක් හෝ සැප වේද? වහන්ස දුකයි. යමක් අනිත්‍යද දුකද වෙනස් වන සුළුද වේ නම් එය මාගේද? එය මම වෙමි. එය මාගේ ආත්මයෙහියි තණ්හා මාන දිට්ටි වශයෙන් දැකීම සුදුසුද? වහන්ස සුදුසු නොවේමය. මේ ආකාරයෙන්ම රූප චක්කු විඥානය හා චක්කු සම්පස්සේ පිළිබඳවද ත්‍රිලක්ෂණ දේශනාව පවත්වයි. ඉන්පසු මේ චක්කු සම්පස්සේ ප්‍රත්‍යයෙන් යම් වේදනාවක් සංඥාවක් සංස්කාරයක් විඥානයක් උපදී නම් එයද නিত্য හෝ අනිත්‍යද වේද වහන්ස අනිත්‍යයි. මෙහිදීද පෙරසේම ත්‍රිලක්ෂණය දේශනා කරයි. අනතුරුව ඇස මුල් කර පුල් කොටගෙන කරන ලද මේ දේශනාවේ විලාසයෙන්ම කන, නහය, දිව, කය, මනස යන සෙසු අභ්‍යන්තර ආයතන පහ ප්‍රධාන කොටගෙන දේශනාව දිගට පවත්වයි. ඉක්බිතිව රාහුලය මෙසේ දක්නා වූ ශ්‍රතවත් ආර්ය ශ්‍රාවකයා ඇසෙහි කලකිරෙයි. රූපේහිද පෙය්‍යාල. චක්කු විඥානයේහිද පෙය්‍යාල. චක්කු සම්පස්සේහිද පෙය්‍යාල. චක්කු සම්පස්ස ප්‍රත්‍යයෙන් උපන් යම් යම් මේ වේදනාගත සංඥාගතයක් සංඛාරගතයක් විඥානගතයක් වේ නම් එහිද කලකිරෙයි. සෙසු ඉන්ද්‍රිය ద్వාරහෙවත් ආයතන සම්බන්ධ කොටගෙනද මෙසේම කලකිරීම ඇති වෙයි. 9. මහණෙනි සියල්ල හාත්පසින් ඇවිල ගන්නා ලද්දේය. මහණෙනි කවර සියල්ල හාත්පසින් ඇවිල ගන්නා ලද්දේද? මහණෙනි ඇස ඇවිල ගන්නා ලදී. රූපය ඇවිල ගන්නා ලදී. චක්කු විඥානය ඇවිල ගන්නා ලදී. චක්කු සම්පස්සය ඇවිද ගන්නා ලදී. චක්කු සම්පස්ස හේතුවෙන් සුව හෝ දුක් හෝ නොදුක් නොසුව එනම් මදහත් හෝ යම් වේදනාවක් උපදීද. එයද ඇවිල ගන්නා ලදී. කුමකින් ඇවිල ගන්නා ලද්දේද? රාග ගින්නෙහි, දෝෂ ගින්නෙහි, මෝහ ගින්නෙහි, ජාතියෙන්, ජරාවෙන්, මරණයෙන්, ශෝකයෙන්, වැළපීමෙන්, කායික දුකින්, මානසික දුම්නසින්, දැඩි වෙහෙසින් ඇවිල ගන්නා ලද්දේයයි පවසිනි. කන, නහය, දිව, කය හා මනස යන අනිකුත් අභ්‍යන්තර ආයතන මුල් කොටගෙනද මෙසේම දේශනාව කරයි. අනතුරුව මහණෙනි මෙසේ දක්නා සුතවත් ආර්ය ශ්‍රාවක තෙමේ ඇසෙහි කලකිරෙයි. රූපේහි කලකිරේ. චක්කු විඥානයේහිද චක්කු සම්පස්සේහිද චක්කු සම්පස්සේ නිසා උපන් සෑම දුක හෝ සැප හෝ මදහත් වේදනාවේහිද කලකිරේ. සෙසු ආයතන ඇසුරු කොටගත් සංස්කාරණ පිළිබඳවද මෙපරිද්දෙන්ම කලකිරීම පහළ වෙයි. 10 රාදය රූපය ඇති කලෙහි මරණය හෝ මෙරිය යුත්තා හෝ මැරෙන්නා හෝ වන්නේය රාදය එහෙයින් මෙහිලා තෙපි රූපය මරු යයි දකිව්. මැරේ යුත්තායයි දකිව්. මැරෙන්නායයි දකිව්. රෝගයක් යයි දකිව්. ගඩයක් යයි දකිව්. උලක් යයි දකිව්. ව්‍යසනයක් යයි දකිව්. ව්‍යසනයට පැමිණියක් යයි දකිව්. යමෙක් රූපය මෙසේ දකිද්ද ඔවුහු මනමින් දකිත්. වේදනාව, සංඥාව, සංස්කාර, විඥාන පිළිබඳව මෙලෙසින්ම දේශනා කරයි. ඊළඟට වහන්ස මනමින් දැකීම කුමක් ඵලය කොට ඇත්තේද? රාදය මනා දැකීම කලකිරීම ඵලය කොට ඇත. 11 රාහුලය එය කිමක් යයි සිතන්නේහිද? පඨවි ධාතුව නিত্যද අනිත්‍යද? වහන්ස අනිත්‍යයි. යමක් අනිත්‍ය නම් ඒ දුකද සැපද? වහන්ස දුකයි. යමක් අනිත්‍ය නම් දුක් නම් පෙරලෙන සුළු නම් මෙය මාගේය මගේ වෙමි මගේ ආත්මයයි එය දක්නට සුදුසුද වහන්ස සුදුසු නොවේමය ආපෝ තේජෝ වායෝ ආකාශ හා විඥාන යන මේ අවශේෂ ධාතුන් පහ ගැනද මේ ආකාර දේශනාව වෙයි ඉනික් බිතිව රාහුලය මෙසේ දක්නා සුතවත් ආර්ය ශ්‍රාවකයා පඨවි ධාතුවේහිද කලකිරෙයි ආපෝ ධාතුවේහිද කලකිරෙයි තේජෝ ධාතුවේහිද කලකිරෙයි වායෝ ධාතුවේහිද කලකිරෙයි. ආකාශ ධාතුවේහිද කලකිරෙයි. විඥාන ධාතුවේහිද කලකිරෙයි. දොළහ මහණෙනි ඉදින් චක්කු ඉන්ද්‍රියෙහි එවත් ඇසෙහි උදේවය පුන පුනා දකමින් වසන්නේ නම් චක්කු ඉන්ද්‍රියෙහි කලකිරෙයි සෝත ඉන්ද්‍රියෙහි උදයබ්බයානු පස්සීව වසනුයේ නම් සෝත ඉන්ද්‍රිය කලහි කලකිරෙයි. ගානේන්ද්‍රියෙහි පෙය්‍යාල. ජීවහාේන්ද්‍රියෙහි පෙය්‍යාල. කාය ඉන්ද්‍රියෙහි පෙය්‍යාල. මන ඉන්ද්‍රියෙහි පෙය්‍යාල. ඒ ඒ අසන්නාගේ චරිතානුකූලව ඔවුනට ධර්මය අවබෝධ වන පරිදි සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් මෙසේ විවිධාකාරයෙන් දේශනා කරන ලදමුත් මේ උදාහරණ හා මෙබඳු වෙනත් දේශනාද අනුව විමසා බැලීමේදී නිබ්බිදාව මතු කර ගැනීමට ඉවහල් වන පොදු ක්‍රියාමාර්ගයක් පිළිබඳව අපට තේරුම් කරගත හැකිය. එම මූලික තරුණ විදර්ශනා ප්‍රතිපදාව මෙසේ කෙටියෙන් දැක්විය හැකිය. 1. ස්කන්ධ හෝ ආයතන හෝ ධාතු හෝ ඉන්ද්‍රිය හෝ වශයෙන් යෝගාවචරයා හට වැටහෙන අයුරින් ඒ ඒ නාම රූපයන් wenwenව ප්‍රත්‍යක්ෂ කිරීම. හෙවත් පච්චත්ත ලක්ෂණ පටිවේදය. 2. එසේ අවබෝධ කරගත් සියලු සංස්කාරයන්ම හේතුඵල වශයෙන් පවතින අන්දම පසක් කිරීම. හෙවත් පච්චය පරිග්‍රහය. 3. මේ සකල හේතුඵල ධර්මයන්ම අනිච්ච දුක්ඛ අනාත්ම යන ත්‍රිලක්ෂණයෙන් යුක්ත වන බැවින් ආදීනව හෙවත් දෝෂ සහිත බව ප්‍රත්‍යක්ෂ කිරීම. ත්‍රිලක්ෂණ වශයෙන් සංස්කාරයන්ගේ ආදීනව පැහැදිලි වීම නිබ්බිදාව පහළ වීම සඳහා ආසන්න හේතුව බව පෙනෙයි. නිබ්බිදාව ඇතිවීම සඳහා පදනම් වන්නේ යථාභූත ඥාන දර්ශනය බවද යථාභූත ඥාන දර්ශනය සඳහා හේතු වන්නේ සමාධිය බවද සඳහන් වන දේශනා රාශියක් ප්‍රධාන වශයෙන් අංගුත්තර නිකායේ දක්නට ලැබේ. යථාභූත ඥාන දර්ශන යන පදයෙන් අදහස් කෙරෙන්නේ ඇති හැටිය එනම් විදසුන් නුවණින් දැකීමයි. මේ වනාහි නිබ්බිදාවේ පදනම් වශයෙන් නිහතින් දක්වා ඇති අවස්ථා තුනම කැටිකොට දක්වන තනි පදයක් ලෙස සැලකිය හැකිය. යථාභූත ඥාන දර්ශනය තරුණ විපස්සනා වශයෙන්ද නිබ්බිදාව බලවත් විපස්සනා වශයෙන්ද අටුවාවේ හඳුන්වා දෙයි. මෙසේ විදර්ශනාව තුලින් මතු වූ නිබ්බිදාව හෙවත් කලකිරීම වැඩි දියුණු වන අයුරින් නැවත නැවත ඥාන සංප්‍රයුක්ත මානසිකාරයන් පැවැත්වීම නිබ්බිදානුපස්සනාවයි. මේ පුන පුනා නුවණින් සැලකීම අතරමඟ කඩනකොට පැවැත්වීමෙන් නිබ්බිදානුපස්සනාවේ අභිවර්ධනය සැලසෙයි. කඩවීමේ හේතුවෙන් සතිය පිරෙහෙයි. එයින් සල්ලක්ෂණ චිත්ත පරම්පරාව එනම් තිලකුණු මෙනෙහි කරන සිත් පෙළ ශක්තිමත් වන්නේ නැත. සිත විසිරී යන විට සමාධියේ වැඩිම සිදුවන්නේ නැත. ඒ නිසා අනුපස්සනාව කරනවා කියා සිතමින් සිටීම සුදුසු නැත. සති සමාධි ප්‍රඥා යන මේ ධර්මයන් මතුවන වැඩෙන ආකාරයෙන් සිත පෙළ පවත්වා ගැනීමම අනුපස්සනාවේ වැඩිම බව සැලකිය යුතු වෙයි. අනිච්ච දුක්ඛ අනත්ත යන තුන් අනුපස්සනාවන් කෙමෙන් මොහුකුරා යත්ම සංස්කාර ධර්මයන්ගේ ආදීනම ස්වභාවය එනම් දොස් සහිත බව ප්‍රකට වෙයි. ඒ අනුව සංස්කාරයන් පිළිබඳව කලකිරීම මතුවේයි. මේ නිබ්බිදාවද අනුපස්සනාවක් බවට පත්ව කෙමෙන් වැඩේ. බංග ඥානය ප්‍රකට වන විට නිබ්බිදානුපස්සනාවද නන්දිය ප්‍රහාණය කිරීමට තරම් ශක්තියක් ලැබගෙන සිටී. මෙතෙන් සිට තවත් තවත් ප්‍රබලවන මේ අනුදර්ශනාව නිබ්බිදා ඥානයේ උදාවන විට උච්ච අවස්ථාවකට පත්වෙයි. ඉන්පසු සංඛාර උපේක්ඛා ඥානය තහවුරු වන විට නිබ්බිදානුපස්සනාව සංසිඳෙයි. නන්දිය මෙන්ම නිබ්බිදා මුහුණුවරද දුරු වී ශාන්ත මදහත් තත්වයකින් විදර්ශනාව කෙරී යනු ඇත. අතීත සංසාරයේ සමත විපස්සනා භාවනාවන් බොහෝ දුරට පුහුණු කිරීමෙන් ශ්‍රද්ධා ආදී ඉන්ද්‍රිය පරිණත බවට පත්ව තිබෙන දියුණු උපනිශ්‍රය සම්පත්තියකින් යුක්ත පින්වතුන් හට තිලකුණු පසක් කිරීමෙන්ම එකවරම බලවත් ලෙසින් නිබ්බිදාව පහළ විය හැකිය. ඔවුනට නිබ්බිදානුපස්සනාවේ වැඩිදුර නැදීමක් නොවි ඉක්මනින්ම විදර්ශනාව මොහුදුන්පත් කර ගැනීමට හැකි වෙයි. බොහෝ භාවිත සිතක් ඇති උත්මයෙකුට සාමාන්‍ය කෙනෙකු හට නම් කෙලෙස් උපදවන අරමුණක් මගින් වුවත් බලවත් නිබ්බිදාව මතු කරගත හැකි බව නාග සමාල තෙරුන් වහන්සේගේ පුවතින් පෙනෙයි. දිනක් පිළු පිණිස නුවරට පිහිසි මෙම තෙරුන් වහන්සේ වීතියක් මැද තූර්ය වාදනයකට අනුව නටමින් සිටි ආභරණ මල්දම් පැලඳ සඳුන් ආලේප කොටගත් සුන්දර ඇඳුමින් සැරසුණු නලගණක් දුටුවා. උන්වහන්සේට අයදිස් වූයේ අටවා තබන ලද මර උගුලක් ලෙසිනි. යෝනිසෝ මනසිකාර උපදවාගත් උන්වහන්සේට ඒ තුලින් සංස්කාරයන්ගේ ආදීනව මැනවින් ප්‍රකට විය. බලවත් ලෙසින් නිබ්බිදාව එළඹ සිටියේය. තෙරුන් වහන්සේ ත්‍රිවිද්‍යා ප්‍රාප්ත වෙමින් අරහත්වය පසක් කළහ. එබඳු බලවත් ශක්තියක් නොමැති යෝගාචරයෙකුට පළමුව දුබලව හටගන්නා නිබ්බිදාව අවශ්‍ය තරම් ප්‍රබල මට්ටමකට දියුණු කර ගැනීම පිණිස නැවත නැවත නිබ්බිදාවටම තුරුදෙන මානසිකාරයන් පැවැත්වීමට සිදු වෙයි. මෙහිදී අප සලකා බලන නිබ්බිදානුපස්සනාව මෙම අවස්ථාව සඳහා බෙහෙවින් යෝග්‍ය වන්නේය. කෙසේ වුවද නිබ්බිදානුපස්සනාව විදර්ශනාවේදී ඊට වැදගත් කාර්යභාරයක් දරන බව කිව හැකිය. නිබ්බිදාව දියුණු වූ පමණට සංස්කාරයන් අතහැරීම පහසු වන්නේය. සංස්කාරයන් මුළුමනින්ම අතහැරීමෙන් නිවන් දැකීම සිදුවන්නේය. නිබ්බිදානුපස්සනාව මූලික තුන් අනුපස්සනාවන්හි ප්‍රතිඵලයක් වන බව දැන් පැහැදිලිය. එහෙත් එහි ස්වરૂපයද ඉන් දුරවන නන්දිය යනු තණ්හාවේම ප්‍රභේදයක් වීම නිසා නිබ්බිදානුපස්සනාවද දුක්ඛානුපස්සනාවේම විශේෂ ආකාරයක් ලෙසින් සැලකිය හැකිය. නන්දිය ගැන සාකච්ඡා කිරීමට දැන් අවස්ථා එළඹී ඇත. නන්දි යනු ප්‍රීතියෙන් යුක්ත තෘෂ්ණාවයි. සංස්කාරයන්ගේ ඇති තතු නොදැනීම නිසා ඒවා මමය මාගේය ඉෂ්ටය කාන්තය ප්‍රණීතය මනාපය සුඛදායකය යයි මුලා වී දැඩි ලෝභයෙන් යුක්ත වේ ඒවා සතුරින් ආස්වාදනය කරන ස්වභාවය නන්දියයි මේ නන්දිය ඇතිවන සැටින් එය කටුක විපාකත් තේරුම් කර ගැනීමට බුද්ධ දේශනාවකටම සිත යොදමු. හෙතෙම ඇසින් රූපයක් දැක ප්‍රිය රූපේහි ඇලෙයි. අප්‍රිය රූපේහි ගැටෙයි. අකුසල සිත් ඇතිව කයෙහි ඇති තතු ගැන වැටහීමක් නැතිව කල් ගෙවයි. ඒ ලාමක අකුසල් දහම් නිර්වශේෂය නිරුද්ධ කිරීමට යම් ඵල සමවතක් සමත් වේද ඒ චේතෝ විමුක්තිය හෙවත් අරහත් ඵල සමාධියද පංච විමුක්තිය හෙවත් අරහත් ඵල ප්‍රඥාවද හෙතෙම නොදනී. මෙසේ ඇලීම් ගැටීම් දෙකට පත්ව සැප වූ හෝ දුක් වූ හෝ සැපද දුකද නො වූ මදහත් හෝ යම්කිසි වේදනාවක් විඳී. හෙතෙම ඒ වේදනාව සතුටින් පිළිගනී. අභිනන්දනය කරයි. අහෝ සැප අහෝ සැප යන වචනයෙන් කීම වශයෙන් පැවති තණ්හාවෙන් මේ මගේ යැයි කියයි. බලවත් වූ මුදාලීමර නොහැකි වූ තණ්හාවෙන් ඒ වේදනාවෙහිම බැසගෙන සිටී. මෙසේ වේදනාව සතුරින් පවත්නා වූ මමය මාගේ යැයි කියාගන්නා වූ තණ්හාවෙන් ගැලී සිටින්නා වූ ඔහු නන්දිය උපදී. වේදනාවන් පිළිබඳ යම් නන්දියක් වේද එය උපාදාන හෙවත් තණ්හාවෙන් දැඩිව ගැනීම වෙයි. ඔහුට උපාදාන ප්‍රත්‍යයෙන් භවය හෙවත් කර්ම රැස්වීම වෙයි. භව ප්‍රත්‍යයෙන් ජාති හෙවත් ඉපදීම වෙයි. ජාති ප්‍රත්‍යයෙන් ජරා මරණ ශෝක වැළපීම දුක් දෝමනස් දැඩි වෙහෙස වෙයි. මෙසේ මේ හුදු දුක් රැසේ හට ගැනීම වෙයි. කනින් ශබ්දයක් අසා ප්‍රිය ශබ්දෙහි ඇලෙයි. පෙයාල. නහයෙන් ගන්ධයක් අසා ආග්‍රහණය කොට පෙයාල. දිවෙන් රසයක් විඳ පෙයාල. කයින් පහසක් විඳ පෙය්‍යාල මනසින් ධම්මාරම්මණයක් දැන පෙය්‍යාල මෙසේ මේ හුදු දුක් රාශියේ හට ගැනීම වෙයි සදොරින් අරමුණු ගැනීමේදී යෝනිසෝ මනසිකාරය සති සම්පජාඤ්‍ය ආදීෙහි නොයදීමෙන් ඇතිවන නන්දිය ඔබේ එදිනදා ජීවිතය කෙරෙහි කොතරම් දුරට බලපන්නේ දැයි මොහොතක් සිතා බලන්න මේ ඉඳුරන් අසන්වර වන හැම විටම මේ නන්දිය උපදින බවත් එහි ප්‍රතිඵලය වන්නේ අනාගත සංසාරයේදී ජාති ජරා මරණ ආදී මේ මහා දුක් රැස ලැබීම බවත් නුවණින් මෙනෙහි කිරීමෙන් ඔබට බලවත් සංවේගයක් ජරණය කොටගෙන වඩාත් උනන්දුවෙන් නිබ්බිදානුපස්සනාව වැඩිම පිණිස යොමු විය හැකිය සමාහිත සිතින් විදර්ශනාවේ යෙදෙන යෝගාවචරයා ඉඳුරන් මගින් අරමුණු ගැනීමේ ක්‍රියාවලිය යථාභූත වශයෙන් එනම් ඇති හැටියෙන් ප්‍රතිවේද කරයි. හැම මොහොතකදීම සිදුවන්නේ හුදෙක් නාම රූප ධර්ම සමූහයක් හේතුඵල වශයෙන් ක්‍රියාත්මක වීම පමණක් බව පිරිසිඳ දකි. මේ හැම සංස්කාර ධර්මයක්ම ෂණයක් පාසා ඇතිවෙමින් නැතිවන අන්දමත් ඉන් මතුවන පීඩාකාරී ස්වභාවයත් මේ කිසිවක් තුල ස්ථීර වූ ආත්මසාරයක් නැති බවත් ප්‍රත්‍යක්ෂ කරයි. සංස්කාරයන්ගේ ආදීනව නොඑක ආකාරයෙන් අවබෝධ කරයි. මෙවිට සංස්කාරයන් පිළිබඳව සිතේ පවත්නා වූ රස විඳින ගතිය සතුරෙන් පිළිගන්නා බව දුරවන්නට වෙයි. ඒ වෙනුවට සංස්කාරයන් කෙරෙහි කලකිරීම දියුණු වෙයි. කිසිවක් මම මගේ යයි ආසාවෙන් ගැනීමක් සිදු නොවේ. තණ්හාවෙන් බැස ගැනීමක් සිදු නොවේ. නිබ්බිදාව වැඩි නන්දිය යටපත් වෙයි. අන්ධයා ඇස් ලද කල එතෙක් ආදරෙන් පරිහරණය කර අප්‍රියජනක වස්ත්‍රය ගැන උකටලී වන්නාක් මෙනි. ක්‍රමේ නිබ්බිදානුපස්සනාව වැඩෙන විට යෝගාවචරයා හට දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක පවා පිළිකුල් වෙයි. කාම රූප අරූප යන තුන් ලෝකයේම සම්බන්ධ කොටගත් ආස්වාජ ජනක හැඟීම සිඳියයි. මට මුලින් ඕනෑ තිබුණේ අපාය නිදහස් වන්නටයි. ඒ දැන් මේ තුන් ලෝකයෙන්ම ගිනි ගොඩක් දුකක් ලෙස පෙන්වන්නේය. කිසිම භවයක් ගැන දැන් මාගේ රුචියක් නැත. යනාදී ලෙසින් යෝගාවචරයා පවසන්නට වෙයි. ආනන්ද ජනක ලෞකික සිතුවිලි වලට දැන් සිතේ කිසිදු ඉඩක් නොලැබේ. සියලු කේසුන්ගෙන ඈත්වීමේ කැමැත්ත බලවත් අන්දමින් නැගී සිටී. මෙසේ නිබ්බිදානුපස්සනාව ඇතුළත පිටත සියලු වස්තුන් සම්බන්ධ කොටගෙන පුළුල් වන විට ඇතම් යෝගාවචරයන් එක්තරා අවුලකට පත්වීමටද ඉඩ තිබේ. මේ අවස්ථාවේදී යෝගාවචරයා හට සියල්ල එපා වෙයි. දන් වැළඳීම, ආහාර ගැනීම, වතාවත් කිරීම ආදී අත්‍යවශ්‍ය කටයුතු ගැන පවා උනන්දුව නැති වෙයි. නිතර සිවුරු ඇඳීම්, සිවුරු ඇඳුම්, ආසන ආදී වෙනස් කිරීමට සිතෙයි. තමා වසන කුටිය නිවස භාවනා ආසනයද තම කර්මස්ථාන කර්මස්ථාන ආචාර්යතුමාද අප්‍රිය විය හැකිය. මේ සියල්ල අතහැර දමා හිස හැරුණු අතේ යාමටද පෙළඹිය හැකිය. එහෙත් භාවනාව අතහැරීමට නම් ඔහුට නොසිතෙයි. මෙවැනි තත්වයක් උද්ගත වූහොත් ඒ බව තම ගුරුතුමාට හෝ දැනුම් දැනුම් තේරුම් ඇති වැඩිහිටියෙකුට හෝ නොසඟවා දැන්විය යුතුය. මේ කලකිරීම ඇතිවන්නේ සංස්කාරණ පිළිබඳ බවත් නොකොඩවා භාවනා මනසිකාරය පැවැත්වීමම නියම මඟ බවත් තේරුම් ගත යුතුය. එසේ අඛණ්ඩව නිබ්බිදානුපස්සනාවෙහිම යෙදීමෙන් යථා කාලයේදී මේ කලකිරීම සංසිඳී අතිශය ශාන්ත මානසික තත්වයක් උදාවනු ඇත.